මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීව අෂ්ටමක ශීලය සමාදන් වෙන්න සූදානම්.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 द्वितीयाम्पि सङ्घं शरणं गच्छामि ततीयाम्पि बुद्धं शरणं गच्छामि ततीयाम्पि धम्मं शरणं गच्छामि ततीयाम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි තරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදීන සම්පාදේ තබ්බං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य शृणन्तु सद्गमुखदं धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालोऽयं भदन्ता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 ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝ ච මග්ගාණං ඛේමං අමතගාමිනන්ති සදහවත් පින්නතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ධම්මැස පහළවීමක් හා සමානයි. ඒ ධම්මැස පහළවීම ජාත්‍යන්ධයෙකුට උපතින්ම අන්ධ වූ කෙනෙකුට ඇස් ලැබීම වගේ අන්ධව උපන් කෙනෙකුට යම් අවස්ථාවක ඇස් පෙනෙන්න පටන් ගත්තද ඒ අවස්ථාවේ ඒ තැනැත්තා තුල යම්කිසි විශාල චිත්ත විප්ලවයක් සිද්ධ වෙනවා. අන්නේ හා සමාන චිත්ත විප්ලවයක් ධම්මස පහළ වීමෙන් සිද්ධ වෙන බව තිලෝගුරු බුදුරජාන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කොට වදාලා ඒ කාරණය මාගන්ධිය පරිබ්‍රාජකයාට තේරුම් කර දෙන අවස්ථාවේ වදාළ උදාන ගාථාවක් තමයි අපි අද මාතෘකා වශයෙන් ලැබුවේ. බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක කුරුරට කම්මාස ධම්ම කියන නියම් ගමේ භාරද්වාජ ගොත්ත කියන බ්‍රාහ්මණයාගේ ගිනිහල් ගෙයි වැඩ වාසය කළා තන ඇතිරියක් යහන හැටියට පාවිච්චි කරමින් ඒ භාරද්වාජ ගොත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි ප්‍රසාදයක් ඇති තැනැත්තේ. බුදුරජාණන් වහන්සේ ඉතින් එදා එක දවසක් ඒ කම්මාස ධම්මනියම් ගමට උදෑසන පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ වළඳලා වන ලැහබකට ඇතුල් වුණා දිවා විහාරය කියලා කියන දවල් කාලයේ විවේක සුවයෙන් භාවනාවෙන් වැඩ සිටීම සඳහා රුකක් මුලට වැඩියා. ඒ අවස්ථාවේහි ඒ අතරතුර මාගන්දිය කියන පරිබ්‍රාජකෙක් ව්‍යායාම වශයෙන් තනින් තන ඇවිදිමින් ගොස් ගිහිල්ලා අර භාරද්වාජ කියන බ්‍රාහ්මණයාගේ ගිනිහල් ගේට පැමිණියා. ඇවිල්ලා ඒ ගිනිහල් ගෙයි අර තන ඇතිරිය දැකලා භාරද්වාජ ගොත්ත බ්‍රාහ්මණයාට කියනවා "පහත් භාරද්වාජ කාටද මේ තන ඇතිරියක් පනවලා තියෙන්නේ? මේක ශ්‍රමණයෙකුට පනවපු තන ඇතිරියක් වගේ." එහෙම කිව්වා භාරද්වාජ ගොත්ත බ්‍රාහ්මණයා කියනවා මහත්මා ගන්ධිය ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වුණු ඒ ශ්‍රම භාත් ගෞතමීන් සිටිනවා උන්වහන්සේ පිළිබඳව ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් මෙහෙම නව ගුණයෙන් යුත් කීර්ති රාවයක් පැතිරිලා තිබෙනවා උන්වහන්සේ සඳහායි මෙන්න මේ තන ඇතිරිය පනවල තිබෙන්නේ යහන හැටියට. එතකොට මාගන්ධිය කියනවා භාත් භාරද්වාජ අපි මේ නොදැකිය යුත්තක් අපිට මේ දකින්න ලැබුණේ. ඒ භූනහු ශ්‍රමණ ගෞතමයන්ට පණවපු යහනක් දැකීම නොදැකිය යුත්තක් කියලා නිග්‍රහ වශයෙන් මේ භූනහු කියන වචනේ යෙදුවේ. ඒ වචනේ තේරුම භවය විනාශ කරන, භවය නැති කරන, එහෙම නැත්නම් වෘද්ධිය, සංවර්ධනය විනාශ කරන නැති කරන කෙනෙක් කියන එක. බුදුරජාණන් වහන්සේට ඒ වචනේ යොදලා තිබුණා මේ පරිබ්‍රාජික. එතකොට මේ භාරද්වාජිකොත්ත බ්‍රාහ්මණයා කියනවා මාගන්ධිය කට රැක ගන්න, මාගන්ධිය කට රැක ගන්න, ඒ භවත් ගෞතමයන් කෙරෙහි ඊ타ත්ම ප්‍රසාදයටපත් වුණු බ්‍රාහ්මණ පඬිතයින්, ගෘහපති පඬිතයින්, ශ්‍රමණ පඬිතයින් විශාල පිරිසක්, ක්ෂත්‍රීය පඬිතයින් විශාල පිරිසක් උන්වහන්සේගේ ධර්මයේ හික්මිලා තිබෙනවා. ඒක නිසා එහෙම කියන්න එපා කියන එකයි කිව්වේ. නමුත් මේ මාගන්තිය නැවතත් කියනවා ඒ ශ්‍රමණ ගෞතමයන් මට මූණට මූණ මුණ ගැහුණත් මම මේක කියනවා. ශ්‍රමණ ගෞතමයන් ගුණහු කියලා. එතකොට භාරද්වාජගොත්ත බ්‍රාහ්මණයා කියනවා හොඳයි ඔබ අකමැති නැත්නම් මම ශ්‍රමණ ගෞතමයන්ට ඔබ මෙහෙම කිව්ව බව කියන්නම් කියලා. හා කමක් නැහැ කියන්න. මං කිව්ව බවම කියන්න කියලා ඔන්න මාගන්ධිය පැවරුවා. මේ කතා සංවාපය බුදුරජාන් වහන්සේ ඒ විවේකයෙන් වැඩ සිටි අවස්ථාවේ දිවකණින් උන්වහන්සේට අසන්ට ලැබුණා. ඒ ඊළඟට එදා ඒ හැන්දෑවේ උන්වහන්සේ භාවනාවෙන් නැගිටලා නැවතත් අර මහරද්දජ්ජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිහල්ගේ තන ඇතිරේ ළඟට එතෙන්ට ඇවිල්ලා වැඩහුණා. ඒ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාත් එතෙන්ට ඇවිල්ලා පිළිසඳර කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා භාරද්වාජ මේ තන ඇතිරිය පිළිබඳව යම්කිසි කතා සංවාපයක් ඇති වුණාද ඔබත් මාගන්තිය පරිබ්‍රාජකයත් අතර? ඒක ඇහුව හැටිය මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ඇඟ කිලිපොලා ගියා ලොමු දෙහැගැන්මක් ඇති වුණා. මම භවත් ගෞතමීන්ට මේක කියන්නයි හිටියේ දැන් ඉතින් අමුතුවෙන් කියන්නත් අවස්ථාව නැති වුණා කියලා ඒකම වාගේ අර මාගන්ධිය පරිබ්‍රාජකයාත් හැන්දෑවරුවේ ඒ විදිහට ඇවිදගෙන ඇවිල්ලා මෙතෙන්ට ආවා. ඔන්න ඊළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා කතා සංවාපයේදීලා ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය මේ ඇස රූපයන් කෙරෙහි ඇලුම් ඇති දෙයක්. රූපයන්ට ඇලුම් කරන රූපයන් පිළිබඳව සතුටු වෙනවා. මෙන්න මේ මේ ඇස තථාගතයන් වහන්සේ තුල දමනය කරලා රැකගෙන සිටින්නේ සංවර කරලා තිබෙන්නේ. ඒ වගේම ඒ ඇස සංවර කිරීම පිළිබඳ ධර්මයක් දේශනා කරන්නේ. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඒ වගේම ඇස සංවර කරලා ඇතුළත සංසිඳවාගත් සිටින්න සතහාගතයන් වහන්සේ වාසය කරන්නේ. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? එතකොට කියනවා මට ඒක ගැන 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. ඊළඟට ඒ වගේම කන පිළිබඳවත් කන ශබ්දයන්ට කැමති ශබ්දයන්ට ඇලුම් කරනවා. ඒ ශබ්දයන්ට ඒ ශබ්දයන් කෙරෙහි ඒ ඇලීම ඇලීම කියන එක සමනය කරලා සංවර කිරීම පිළිබඳවයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කියලා ඒ විදිහට මනස පිළිබඳවත් ප්‍රකාශ කරනවා මනස ධර්මයන් පිළිබඳව කැමැති ධිතිවිලි පිළිබඳව කැමැති ඒවා දමණය කරලා සංවර කිරීම පිළිබඳවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒකටද මේ භූනව් කියලා කියන්නේ කියලා ඇහුවා එතකොට මාගන්ධිය පරිබ්‍රාජක කියනවා ඔව් ඒකට තමයි භුණව්ව කියලා අපි කියන්නේ. මොකද අපේ ධර්මයේ සඳහන් වෙනවා ඒ සංවර කිරීම කියන එක වෘද්ධිය සංවර්ධනය නැති කරන දෙයක් කියලා. ඒකයි අපි එහෙම කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා නමුත් මාගන්ධිය යම් කිසි කෙනෙක් ඇස ඒ සංවර කරලා ඇතුළත සංසිඳුණු සිතින් වාසය කරනවා නම් ආධ්‍යාත්ම ශාන්තිය ලබාගෙන ඒක ගැන Tamanට යමක් කියන්න තියෙනවද විරුද්ධව කියලා. ඒක ගැන මට විරෝධයක් කියන්න දෙයක් නැහැ. අර අර සූත්‍රයේ සඳහන් වෙනවා කියලා කිව්වට මොකද මේ අවස්ථාවේ පිළිගන්න සිද්ධ වෙනවා ඇස සංවර කරගෙන ඇතුළත සංසිඳුන් සිතින් වාසය කරනවා නම් වගේම අනිකුත් ඉන්ද්‍රියන් පිළිබඳව ඒ ගැන කියන්න දෙයක් නැහැ කියලා. අනේ කොට ඊනාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන් වහන්සේගේ ඒ අතීත ගිහි ජීවිතය පිළිබඳව මාගන්ධිය මමත් ඒ ගිහි කාලේ මනරම් ප්‍රියමනාප රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් වලින් සන්තරපණය වෙමින් ජීවිතේ කාලය ගෙවුවා. මට තිබුණා ප්‍රාසාද තුනක්. අවස්සාන ඍතුව සඳහා එක ප්‍රාසාදයක්, හේමන්ත ඍතුව සඳහා වෙන ප්‍රාසාදයක්, ගිම්හාන ඍතුව සඳහා තවත් ප්‍රාසාදයක්. ඒ වස්සාන ඍතුවේ ඒ සාර මාසයේ තනිකර ස්ත්‍රීන්ගෙන්ම සමන්විත වාදන කණ්ඩායමකින් සතුටු වෙමින් මම පහළ මාළයටවත් බහින්නේ නැතුව මම ඒ තරම් සැප සම්පත් විඳමින් සිටියා. නමුත් පසු කාලයක මම ඒ කාමයන්ගේ ඇතිවීමත් එතන කියන සමුදය අත්ථගම අස්සාද ආදීනම නිස්සරණ කියන වචන පහ සඳහන් වෙනවා. කාමයන්ගේ ඇතිවීමත් හටගැන්මත් ඒවායේ ගෙවි යාමත් ඒ වගේම වගේ ආස්වාද පක්ෂියත් ආදීනව පක්ෂියත් නිස්සරණ කියලා කියන ඒවායින් නික්මීමත් මේ කාරණා පහ හරියාකාර අවබෝධ කරගෙන මම ඒවාට තියෙන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා පිළිබඳව ඇල්ම තණ්හාව නැති කරලා ඒ තණ්හා දැවිලි නැති කරලා ඇතුළත සංසිඳුණු සිතින් මම වාසය කරනවා ඒ විදිහට ප්‍රකාශ කළ ඊළාට බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔන්න යම්කිසි ගෘහපතියෙක් සිටිනවා බොහොම ධනවත් කෙනෙක් පංචකාම සම්පත්තිය සම්පත්තියෙන් සන්තරපණය වෙමින් සිටිනවා නමුත් ඒ සන්තරපණය වෙමින් සිටලා යම් අවස්ථාවක ඒකම කුසල් දහම් කුසල් ධර්ම සම්පූර්ණ කළා සුචරිතේ හැසිරිලා නන්දනවනෙහි තෞතිසා දෙව්ලෝ නන්දනවනෙහි අප්සරාවන් සහිත ඒ කාම සම්පත් ලබනවා එහෙම ලැබුවට පස්සේ ඒ තැනැත්තා ඒ නැවතත් ගෘහපතියෙක් සාමාන්‍ය ගෘහපති මිනිස් ලෝකයේ ගෘහපතියෙක් විඳින සම්පත් පිළිබඳව ඇල්මක් ඇති කරගන්නවද? එතකොට මාගන්දිය කියනෝ නෑ මොකද ඒ දිව්‍ය සම්පත් මානුෂ සම්පත් වලට වඩා අතිශයින්ම උතුම්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්න ඒ වගේම මම මේ පංචකාම සම්පත්තිය පිළිබඳ ආසාවන් ඇතහැරලා ඇතුළත සංසිඳවාගෙන ඒ කාමයන්ගෙනුත් අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වූ යම් සුවයක් මම ලබනව නම් දිවසැපයටත් වඩා උතුම් මම මේ පංචකාම සම්පත්තිය විඳින අය දැකලා ඊර්ෂාවක් ඇති කරගන්නේ නැහැ. ඒවා පිළිබඳව ඇල්මක් ඇති කරගන්නේ නැහැ කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න ඊළඟට දෙන එක්තරා උපමාවක් බුදුරජාණන් වහන්සේ මාගන්ධිය ඔන්න යම්සේ කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. ශරීරය පුරාම වණ හැදිලා ඒවා පැසවලා ඒ වගේම පණුවන් කනවා ඒ තුවාල මේ තැනැත්තා ගිනි කබලක් ළඟ ගිනි වලක් ළඟ අඟුරු වලක් ළඟ ඒ තුවාල කසමින් තුවාල කබළු කසමින් තවමින් සිටිනවා. ඒ තැනැත්තාගේ නෑහිත මිතුරන් වෛද්‍යවරයෙක් ශල්්‍ය වෛද්‍යවරයෙක් ගෙන්නවලා වශයක් වෛද්‍යවරයෙක් ශල්්‍ය වෛද්‍යවරයෙක් ගෙන්නවලා මේ කුෂ්ඨ රෝගියාට පිළියම් කරනවා. ඒ ප්‍රතිකර්ම කරාට පස්සේ මේ කුෂ්ඨ රෝගියා සුවයටපත් වෙනවා. නිරෝගී වෙනවා. ඒ නිරෝගී වුණාට පස්සේ මේ තැනැත්තාට දකින්න ලැබෙනවා තවත් කුෂ්ඨ රෝගියෙක් වෙනත් කුෂ්ඨ රෝගියෙක් අර විදියටම අඟුරු කබලක් ළඟ වන තමන්ගේ තුවාල කසමින් සිටිනවා. ඒ තැනැත්තා පිළිබඳවත් ඒ බෙහෙත් පිළිබඳවත් දැන් මේ සුවමුණු තැනැත්තාට ආසාවක් ඊර්ෂාවක් ඇති වෙනවද කියලා මම මාගන්ධිය පරිබ්‍රාජකයන් ඇසුවා. එතකොට මාගන්ධිය කියනවා පරිබ්‍රාජකයන්ගෙන් ඇසුවාම මාගන්ධිය කියනවා නැත බවත් ගෞතමේ මොකද රෝගය ඇතිකල්හි බෙහෙත් වලින් වැඩක් වෙන්නේ. දැන් මේ නිරෝගී පුද්ගලයාට ඒ බේත් හෝ කරන සත්කාර ආදී තේරුමක් නැහැ. අන්න ඒ උපමාවයි එතකොට දෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ පංචකාම සම්පත්තිය පිළිබඳව ඇල්ම මං ඇතහැරලා හිටින අවස්ථාවේ ඒ පංචකාම සම්පත්තිය විඳින කෙනෙකු දැකලා මට ඊර්ෂ්‍යාවක් ඇල්මක් ඇති වෙන්නේ නැහැ. අන්න අර කුෂ්ඨ රෝගියාට කුෂ්ඨ රෝගියාට සුවපුණාට පස්සේ තවත් කුෂ්ඨ රෝගියෙක් දිහා බලලා කුෂ්ඨය නිසා කරන සත්කාර සම්මා ඒවා පිළිබඳව ගන්න බෙහෙත් ඒ කය තැවිලි ආදී ඒවා පිළිබඳ වැල්මක් ඇති වෙන්නේ නැහැ කියලා. මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමා ඊටාත්ම ගැඹුරුයි. යම් කිසි ගැඹුරු අර්ථයක් ආවත් දැන්නයි මේ උපමාව දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් ඒ කුෂ්ඨ රෝගියා පිළිබඳව උපමාවක් දක්වනවා. ඔන්න ඒ ඒ කුෂ්ඨ යම් කිසි කෙනෙක් ඒ විදිහට කුෂ්ඨ රෝගියක් තිබිලා කුෂ්ඨ රෝගියක් තිබිලා සුව වුණා. සුව වුණාට පස්සේ ශක්තිමත් පුරුෂයන් දෙදෙනෙක් අර තැනැත්තාගේ අත් දෙකෙන් අල්ලගෙන ඇදගෙන යනවා අඟුරු වලක් ළඟට. මොකද මාගන්ධිය හිතන්නේ ඒ තැනැත්තා කයේ යතට මේ යතට නවනව නේද? නවනව නේද? ඒකෙන් බේරෙන්න අඟුරු වලට ළඟට ඇදගෙන යනකොට මොකද එහෙම කරන්නේ? ඔන්න එතකොට මාගන්ධිය කියනවා. මේ අඟුරු වල, මේ අඟුරු ගින්න ආදිය මේ ශරීරයට දුක් සම්පස්ස දුක් ස්පර්ශය ගැන දෙන දෙයක්. ඒවා දැවිලි තැවිලි ඇති කරන දෙයක් ගින්න කියලා කියන්නේ. ඒකයි එහෙම කය නවන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ආනෝ දැන් පමණක්ද ඒ ගින්න ඒ විදිහට දැවිලි තැවිලි ඇති කරන්නේ? කලිනුත් එහෙමද? අන්න එතකොට මාගන්ධිය කියන දැනුත් කලිනුත් ගින්න කියන එක දැවිලි තැවිලි ඇති කරන දෙයක්. නමුත් අර කුෂ්ඨ රෝගියා තමන්ගේ කුෂ්ඨ යෙන් ඇති වුණු ඒ ශරීරයේ විපරීත తත්වය නිසා අර ගින්න පිළිබඳව සැපය කියන සංඥාවක් ඇති කරගෙන තිබෙනවා. අන්න ඒ වගේ හිඳු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කාමයන් පංචකාමයන්ම සම්පූර්ණයෙන්ම දැවිලි තැවිලි සමූහයක් ඒවා ඉන්නේ විපරීත තත්වයටපත් වුණු සිරුරු ඇති සත්වයින් ඒ දුක් සම්පස්ස ඇති ඒ කාමයන් සැප හැටියට සලකනවායි. අන්න එතකොට අර අඟුරු වලේ උපමාවත් කුෂ්ඨ රෝගියාගේ උපමාවත් සම්බන්ධ කරන්නේ ඒ පංචකාම සම්පත්තිය මහා දැවිලි තැවිලි ඇති කරන දේවල්. නමුත් සාමාන්‍ය ලෝකයා ඒ විපරීත සංඥා නිසා ඒවා දැවිලි තැවිලි ඇති කරන බව තේරුම් ගන්නේ නැහැ. හරියට කුෂ්ඨ රෝගියෙක් කුට අර අඟුරු වල ප්‍රියමනාප වගේ. නමුත් සුව වුණාට පස්සේ පේනවා මේවායේ දැවිලි තැවිලි ස්වභාවය. එතකොට ඒ උපමා වලිනුත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ අර සාමාන්‍යයෙන් ලෝකයේ ඉහළ හැටියට සැලකෙන පංචකාම සම්පත්තිය බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන විපරීත තත්වයක් හැටියට ඒවායින් මිදීමම නිරෝගී තත්වයක් හැටියට ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තව දුරටත් ඒ කුෂ්ඨ රෝගියාගේ උපමාවම අරගෙන යම් කෙනෙක් ඒ විදිහට කුෂ්ඨ රෝගියෙක් ගිනි වල ළඟ අඟුරු වල ළඟ ඒ විදිහට ශරීරයේ වණමුක තවමින් සිටිනවා නම් ඒවා කසමින් සිටිනවා නම් ඒ කසන්න කසන්න ඒවෙන් තවන්න තවන්න ඒ වණමුක වඩ වඩාත් අපිරිසිදු වෙනවා දුගඳ වෙනවා රස වෙනවා නමුත් ඒ තැනත්තා යම්කිසි ආස්වාද මාත්‍රයක් ලබනවා අර ගිනි තැවිල්ල තැවිල්ල මගේ අන්න ඒ වගේ මේ පංචකාම සම්පත්තිය සම්පූර්ණයෙන්ම දැවිලි තැවිලි සමූහයක් නමුත් අර ලෝකයාගේ විපරීත අවිද්‍යාව නිසා නොදැනුම් කම නිසා ඒ වායින් යම්කිසි ආස්වාද මාත්‍රයක් ලබන පංචකාමයන් අනුව කියලා ඒ විදිහට ප්‍රකාශ කළ බුදුරජාන් වහන්සේ අහනවා ඊළඟට මාගන්ධියකින් ඔබ දැකලා තිබෙනවද යම්කිසි රජ කෙනෙක් හෝ රාජමහාමාත්‍යෙක් හෝ පස්කම් සැප විඳින අතරේ සංසුන් සිතෙන් අධ්‍යාත්ම ශාන්තිය ලබාගෙන සිටිය බවක් හෝ දැන් සිටින බවක් හෝ අනි අනාගතයේ සිටින බවක් හෝ ඔබ දැකලා හෝ අහලා තිබෙනවද මාගන්ධිය කියනවා මම දැකලා නැහැ බොහොම හොඳයි මමත් එහෙම විදිය කෙනෙක් දැකලා නැහැ යම් නමුත් යම් කිනි ශ්‍රමණ බ්‍රාහ්මණයින් මේ පංචකාම සම්පත්තියෙන් සිත මුදාගෙන අධ්‍යාත්ම ශාන්තිය ඇති කරගත්තා නම් ඒවා ඒ ඒ පරිලාහාදී තේරුම් අරගෙන අර කාමයන්ගේ ඇතිවීමත් ඒවාය නැතිවීමත් ආස්වාද පක්ෂයත් ආදීන පක්ෂයත් නිස්සරණ පක්ෂයත් අවබෝධ කරගෙන ඒවායින් ඉවත් කරගත්තු අවස්ථාවේ හිත සංසුන් අධ්‍යාත්ම ශාන්තිය ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඔන්න එතකොට තමයි අර උදාන ගාථාව අදාලේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං ඛේමං අමතගාමිනං ලාභයන් අතර ඉහළම ලාභය ආරෝග්‍යයි නිරෝගී බවයි. සැප අතර ඉහළම සැපය නිවනයි. අට්ඨාංගික අමෘතය කරා යන මාර්ග අතරින් අංග 8 ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අමාර්ගය ඛේම ආරක්ෂා සහිතයි. මේ ගාථා බුදුරජාණන් වහන්සේ වදාළ හැටියේ මාගන්දී බ්‍රාහ්මණයා කියනවා අර මුල් පද දෙක ගැන හිතලා ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං ඒක භාග්‍යතුන් වහන්සේ මේ සුභාසිතයක් මේ ප්‍රකාශ කළේ. මොකද මේක අපි කලිනුත් අහලා තියෙනවා. අපේ අපේ පරිබ්‍රාජක පූර්වාචාර්යයන් කියනවා අපිටත් ඇහිලා තියෙනවා මෙන්න මේ මුල් පද දෙක. ඒ නිසා මේක හරියට සැසඳෙනවා භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයත් එක්ක. අපේ මේ ධර්මය. එතකොට අපේ ආචාර්යවරු මේ මෙන්න මේ මුල් පද දෙක කියලා තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ ආනවා මොකක්ද මේ ගාථා වලින් ආචාර්ය මතයට අනුව අදහස් කරන ආරෝග්‍ය නිවන ඒක ඇහුවාම මාගන්ධිය බ්‍රාහ්මණයා තමන්ගේ අතපය පිරිමදින්න පටන් ගත්තා. භවත් ගෞතමී මෙන්න මේක තමයි ආරෝග්‍ය මේක තමයි නිවන. දැන් මට කිසිම රෝගයක් නැහැ. මම බොහොම නිරෝගීව ඉන්නේ මට කිසිම ආබාධයක් නැහැ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මාගන්ධිය ඔබට ආර්ය ඇස නැති නිසා ආර්ය ඇස නැති නිසා ඔබ මේ රෝග භූත එතන වචන කීපයක් සඳහන් වෙනවා මේ ශරීරය තනිකර රෝගයක් තනිකර ගඩක් තනිකර කටුවක් තනිකර ව්‍යසනයක්, තනිකර ආබාධයක් කියලා අදහස දෙන පද පහක් එතන සඳහන් වෙනවා. රෝග භූතං, රෝග භූත, ගණ්ඩ භූත, සල්ල භූත, අග භූත, ආබාධ භූත. මේ තනිකර රෝගයක් ආබාධයක් වෙන මේ ශරීරයටයි එතකොට ඔබ මේ නිරෝගී භවයක ආරෝග්‍යය කියලා කියන්නේ. ඒක ඔබට මේ ආර්ය ඇස නැති නිසායි. ඔන්න මෙතෙන්දී අපිට හිතෙනවා අපි ලෝකයා සාමාන්‍ය නිරෝගී භව කියලා කියන සංකල්පයට වඩා ඉහළ සංකල්පයක් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ. මුළු මහත් කයම රෝගයක් ඒක බොහෝ විට ධර්මයේ සඳහන් වෙන රෝග නිඩ්ඩම් පබංගුරං ආදී වශයෙන් මේ ශාරීරිය තනිකර රෝග කූඩුවක් හැටියට. නමුත් අපේ මේ නිරෝගී බව ආරෝග්‍ය පිළිබඳ සංකල්පය තුළ අපි දැඩිව එල්බගෙන ඉන්නවා. ආරෝග්‍ය කියන යම්කිසි ඒක උතුම් හැටියට. මෙතන කියන මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරන ආරෝග්‍ය ඊට වඩා විශිෂ්ටයි. අර පරිබ්‍රාජකය කියන්නේ සාමාන්‍ය ලෞකික ආරෝග්‍ය සංකල්පය. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ පරිබ්‍රාජකයට කියන්නේ. මේක නෙවෙයි නියම ආරෝග්‍ය. නියම ආරෝග්‍ය නියම නිවන. එතකොට ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ප්‍රකාශ කරන්න තමයි අර ජාත්‍යන්තයා පිළිබඳ උපමාව ඉදිරිපත් කරන්නේ. ඔන්න මාගන්ධිය යම්කිසි කෙනෙක් ඉන්නවා උපතින්ම අන්ධයි. ඒ අන්ධ පුරුෂයාට කළු සුදු අඳුර ගන්නත් බෑ, නිල් කහ රතු ආදී වර්ණ පෙනෙන්නෙත් නෑ, තම විසම තැන් පෙනෙන්නෙත් නෑ, ඊරහඳ තාරකා පෙනෙන්නෙත් නෑ. සම්පූර්ණයෙන්ම අන්ධයි. ඒ තැනත්තාගේ නෑහිත මිතුරන් වෛද්‍යවරයෙක් ගෙන්නවලා නොයෙකුත් ඒ වෛද්‍ය බෙහෙත් ක්‍රම වලින් අර තැනත්තාට යම්කිසි ඇස් ඇති කෙනෙක් කියනවා ඇහෙනවා සුදු වස්ත්‍රය නිර්මලයි පිරිසුදුයි තාම ප්‍රසන්න විදිය දෙයක් සුදු වස්ත්‍රය කියන එක. එතකොට මේ තැනැත්තා සුදු වස්ත්‍රයක් සොයමින් හැසිරෙනවා. යනකොට කපටි මිනිහෙක් ඊ타මාත්ම කිලිටි තෙල් කුණු ගැවසුණු වස්ත්‍රයක් ගෙනල්ලා මේ තැනැත්තා රවට්ටනවා මෙන්න තියෙන හොඳ සුදු වස්ත්‍රයක් නිර්මල පිරිසුදු කියලා. මේ තැනැත්තා ඒක පෙරවා ගන්නවා. පෙරවාගෙන ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ආ මම දැන් හොඳ පිරිසුදු සුදු වස්ත්‍රයක් පෙරවගෙන ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අමාගන්ධියගෙන් ඒ තැනැත්තා Taman මේ දැනගෙනද දැකලාද ඒ වස්ත්‍රය සුදුය නිර්මලයි කියලා කියන්නේ? එහෙම නැත්නම් අර ඇස් ඇති කෙනා කියනවා අහගෙනද? එතකොට කියනවා මාගන්ධිය ඒ කෙනෙකුගේ කීම අහලා මිසක් ඒක ඇත්ත වශයෙන් නියම පිරිසිදු වස්ත්‍රයක් නෙවෙයි. අන්න ඒ වගේ මාගන්ධිය ඔබ මේ ඒ පරිබ්‍රාජකයන් අන්ධයි. ඒ උන්ට ඇස් නැහැ. ඔවුන්ගේ කියමනක් ඔබ මේ ප්‍රකාශ කරන්නේ මේ ශරීරය මේ තනිකර ගඩක් ලෙඩක් ඒ විදිහේ දෙයක්. නමුත් ඒක තුල ආරෝග්‍යයක් ඔබ ඔබ දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී අර අර අන්ධයා පිළිබඳ උපමාව ඉදිරිපත් කළා. ඊළඟට තව දුරටත් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක අර අන්ධයාට කෙනෙක් බෙහෙත් කරලා වෛද්‍යවරයෙක් ගෙන්නවලා එන හිත මිතුරන් බෙහෙත් කරලා ඒ අන්ධ බවින් ඒ තැනත්තා නැගී සිටිනවා. නැගී සිටිනාට පස්සේ ඒ කියන්නේ ඇස් පෙනෙන්න පටන් ගන්නවා. ඒ තැනත්තාට අර කලින් වස්ත්‍රයෙන් රැවටූ පුද්ගලයා පිළිබඳව සමහර විට තරහකුත් ඇති වෙනවා. මෙතෙක් කල මම රැවට්ටුවා නේද මේ තැනැත්තා කිරිටි වස්ත්‍රයකින් කියලා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආර්ය ඇස පහළ වුණාම යම් අවස්ථාවක ඔබට ආර්ය ඇස පහළ වුණොත් ඔබට තේරෙනවා මේ පංච උපාදානස්කන්ධයේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම තනිකර ගඩක් ලෙඩක් රෝගයක් කටුවක් ආබාධයක් බව. එතකොට ඒ ආර්ය ඇස නැති නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආරෝග්‍ය සංකල්පයක් ඇති කරගෙන තියෙන තියලා බුදුරජාණන් වහන්සේ මාගන්ධිය ප්‍රකාශ කරනවා. එතකොට මාගන්ධිය කියනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මට දැන් ප්‍රසාදයක් ඇති වෙලා තිබෙනවා. මට මේ අන්ධ භවෙන් මිදෙන්න මට ධර්මයේ දේශනා කරන්න මට පේනවා භාග්‍යතුන් වහන්සේට පුළුවන් මට මාව ඒ අන්ධභාවයෙන් මුදා ගන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔන්න යම්කිසි ජාත්‍යන් දෙකක් ඉන්නවා වෛද්‍යවරයෙක් ඇවිල්ලා බෙහෙත් ප්‍රතිකාර කරනවා. නමුත් ඒ තැනත්තාට ඇස් පහළ වෙන්නේ නැහැ. ඒක නිකන් වෛද්‍යවරයාට වෙහෙස විතරයි. ඒ වගේ මම නුඹට ආර්ය ඇස මොකද්ද කියලා හරියට ආර්ය සංකල්පයට අනුව ආර්ය ඇසට අනුව ආරෝග්‍ය නිවන මොකද්ද කියලා කිව්වහම ඔබ ඒක තේරුම් ගන්නේ නැත්නම් ඒක මට නිකන් වෙහසක් විතරයි. ඔන්න එතකොට නැවතත් ආයාචනා කරනවා මේ මාගන්ධිය භවත් ගෞතමීන්ට මට මේ අන්ධබවින් මිදෙන්න තේරුම් කරලා දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා කියලා ඔන්න එතකොට අය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් අවස්ථාවක ඔබ ඒ ඇස ඇති කරගත්තොත් අන්න ඔබ අල්ලාගෙන සිටින රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදාන ස්කන්ධය පිළිබඳවම කලකිරීමක් ඇති වෙනවා මේතෙක් කාලයක් අර Taman රැවටු පුද්ගලයා ගැන ද්වේෂයක් ඇති කරගන්න වගේ මෙච්චර කාලයක් මගේ සිත විසින් හිමිනා චිත්තේන මේ සිතෙන් මම රැවට්ටුවා නේද සිතයි මෙතන එතන වර්ධිකාරයේ හැටියට තියෙන්නේ මේ සිත විසින් මෙන්න මේ කිලිටි වස්ත්‍රයක් අර පිරිසිදු වස්ත්‍රයක් හැටියට දැක්වුවා වගේ මේ පංච උපාදානස්කන්ධය සුභ හැටියට, නිරෝගී හැටියට, හොඳ හැටියට, සුඛයක් හැටියට පෙන්눔 කරලා දුන්නා. එතකොට ඒ අවබෝධය ඇතිවීමට තමයි මෙන්න මේ බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කියලා. ඉතින් නමුත් එතෙන්දී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ඇස ඇති කරගන්න නම් නුඹට මෙන්න මේ ප්‍රතිපදාව යන්න ඕන. ඒකට ඊළඟ බුදුරජාන් ප්‍රකාශ කරනවා ඒ සඳහා සත්පුරුෂයන් ඇසුරු කරන්න. සත්පුරුෂයන් ඇසුරු කරන අවස්ථාවේදී නුඹට සත්‍ය ධර්මය අසන්ට ලැබෙවි. සද්ධර්මයේ අසන්ට ලැබුණාම ඊළඟට ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්න ධර්ම ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනකොට ඔබට මෙන්න මේ යම් අවස්ථාවක ඒ ආර්ය ඇස ඇති කරගන්න පුළුවන් කියලා ප්‍රකාශ කළාම බුදුරජාන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලා සිටිනවා මේ මාගන්දී පරිබ්‍රාජකයා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ ශාසනය යම් අන්‍ය තීර්ථකයෙක් පැවිද්ද උපසම්පදාව බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනැත්තාට 4 මාසයක් පරිවාස කාලයක් ගත කරන්න තියෙනවා. ඒ පරිවාස කාලයෙන් පස්සේ සංඝයා වහන්සේලා කැමති නම් පමණයි පැවිදි උපසම්පදා දෙන්නේ කියලා. එතකොට නමුත් මට යම්කිසි පුද්ගලයන් පිළිබඳ විවිධත්වයක් වෙනසක් කරන්න මට ඉඩ තිබෙනවා කියලා. එතකොට මේ මාගන්තිය පරිබ්‍රාජකයා කියනවා භවත් ගෞතමීන්ගේ ශාසනය එහෙම නීතියක් තියෙනවා නම් මම මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් වුණත් මම පරිවාසය පුරන්නම් කියලා. එතකොට බුදුරජාන් වහන්සේ කොහොම නමුත් මාගන්තිය පරිබ්‍රාජකයාට පැවිද්ද උපසම්පදාව දුන්නයි. උපසම්පදා වෙලා නොබෝ කලකින්ම දැඩිව වීරියෙන් භාවනා කරලා ළමාගන්ධිය පරිබ්‍රාජකයා ඒ දැන් ඉතින් වික්ෂු වශයෙන් අරහත්ත්වයටපත් වුණු බවයි එතන ප්‍රකාශ කරන්නේ. එතකොට මෙන්න මේ කතා වාසයෙන් අපිට ගන්න තියෙන සාරය මේ දීර්ඝ විස්තරයක් මෙතන තිබෙන්නේ අපි මේ කෙටියෙන් කිව්වේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ මෙතන දක්වන දැන් අපි කොතිකුත් අහලා තියෙන ආෝග්‍ය පරමාලාභා කියන පදය. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු සංකල්පයක් තිබෙන්නේ. දැන් ආෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං ওই විදිහ තැන්වල අපිට කියවෙන්නේ මේ සාමාන්‍ය ලෝකයේ සංකල්පයයි මේ නිරෝගී බව පිළිබඳව ලොකුම ලාභය. දැන් මෙතන පෙන්눔 කරන්නේ ලොකුම ලාභයත් ලොකුම සැපතත් නිවන හැටියටයි. එතකොට ඒ කියන්නේ මොකද මේ අර පංච උපාදානස්කන්ධයෙන් මිදුණු අවස්ථාවයි. රෝගයක් වන, ගඩක් වන මේ පංච උපාදානස්කන්ධයෙන් මිදීම තමයි නිරෝගී බව. නිවන ඒ අර්ථේනොයි ලාභයක් වන්නේ සැපයක් වන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ එක එක ස්කන්ධයක් දක්වලා තිබෙනවා සම්මර්ෂණය කියලා කියන විදර්ශනාවට අදාළ භාවනා කර්මස්ථානයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දීලා තිබෙන පංච උපාදානස්කන්ධය පිළිබඳවම මෙන්න මේ විදිහට හිතන්න කියලා 11 ආකාරයකට අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පළෝකතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ කියලා. මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, උලක් වශයෙන්, ව්‍යසනයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, Tamanට අයිති නැති දෙයක් හැටියට වශයෙන්, නිදී යන දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්ම වශයෙන්. ඉතින් අපි ටිකකට මේ උපමාවක් වශයෙන් කල්පනා කරලා බැලුවොත් මේ ධර්මයේම නැතත් මෙන්න මේ මේ මාගන්ධිය සූත්‍ර ආශ්‍රයෙන් දැන් අර කුෂ්ඨ රෝගියා ගැන කිව්වා වගේ අපි ටිකකට හිතමු කෙනෙකුගේ අතක පායක උලක් කටුවක් ඇනිලා Taman දන්නේ නැහැ අනුනු බව. නමුත් ඉදිමෙන්න පටන් ගන්නවා. අතක් පයක් ඉදිමෙන්න පටන් ගන්නවා. සමහර විට මේ තැනත් හිතන්න පුළුවන් දැන් ඉතින් මා සනීප වෙන්න පටන් ගන්නවා කියලා. ඒක නිරෝගී භාවයේ ලකුණක් හැටියට හිතන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයෙක් ළඟට ගියාම මේක ගැන පරීක්ෂා කරලා නිර්ණය වශයෙන් සොයලා බලන කියනකොට ඒක පරීක්ෂා කරලා බලනකොට තේරෙනවා මෙතන කටුවක් ඇනිලයි මේ මේක වෙන්නේ. එතකොට මේ කටුව ඇදලා දාන්න ඕන. එතකොටයි සුව වෙන්නේ. අන්න ඒ උපමාව ආශ්‍රයෙන් අපි ටිකක් හිතලා බලමු. දැන් මේ බුදුරජාන් වහන්සේ එක එක ස්කන්ධයක්. දැන් මේ පහසුවෙන් හිතා ගන්න පුළුවන් රූපස්කන්ධය. මොකද මේකට මෙන්න මේ විදිහට මේ මේ අනිත්‍ය ආදී වශයෙන් බලන්න කියලා තියෙන්නේ. මේ අනිත්‍යතෝ මේක අනිත්‍ය දෙයක්. එතකොට මේ ශරීර කූඩුව අපට ඇති උනේ මේකත් අර කිව්වා වගේ අපි දැන් උලේ කටුවේ උපමාව කිව්වා වගේ ඉදිමුමක් නා. මේ ශරීරයේ ඇතිවෙච්ච ඉදිමුම ශරීරයට පමණක් නෙවෙයි ඔළුවටත් එනවා. ඒක තමයි ආරෝග්‍ය නිරෝගී බව දැන් අහලා තියෙනෝනේ ආරෝග්‍ය මදය කියලා එකක් කියන්නේ. ආරෝග්‍ය මදය කියලා කියන්නේ මම නිරෝගී කියලා. අනිත් අය නම් දෙඩු මම නම් නිරෝගී කියලා ආරෝග්‍ය මදයත් ඒක මත් වීමක්. එතකොට අර ඉදිමුම ශරීරයට පමණක් නෙවෙයි. දැන් ශරීරය මහත් කරගන්න නොයෙකුත් දේවල් ඔය සත්ව ආහාර යොදලා නායකුත් විදියට ශරීරය මහත් කරගන්න බොහෝ දෙනා වෙහෙසෙනවා. එහෙම මහත් කරගෙන ඔන්න එතකොට ආරෝග්‍ය මදය ඇති කරගන්නවා. නමුත් අන්න බුදුරජාන් වහන්සේ කියන්නේ මේ කටුවක් ඇනිච්ච එකක් මේ මහත් වේගෙන යන්නේ. මොකද්ද කටුව? මොකද්ද කටුව? තණ්හා උල. තණ්හා උල බුදුරජාණන් වහන්සේ ගැන අනුත්තර උත්තරීතර විෂක් වෛද්‍ය ශල්්‍ය වෛද්‍ය කියලා ඔය පද බුදුරජාණන් වහන්සේ මේ යොදාගන්නේමක් නිසාද? උන්වහන්සේ සතිය නැමැති ඒසනී සලාකා ඔය වෛද්‍යවරු පාවිච්චි කරන උපකරණයක්. කටුව සොයාන සොයන උපකරණය. ඒ සතිය උපකාර කරගෙන ප්‍රඥාව උපකාර කරගෙන අර හදවතේ සත්වයින්ගේ හදවතේ ඇනිලා තිබෙන තණ්හා උල ඇදලා දාන කෙනෙක් හැටියට දක්වලා තියෙනවා බුදුරජාන් වහන්සේ ශල්්‍ය වෛද්‍ය හැටියට දක්වන දක්වනකොට. එතකොට අන්න ඒ සත්වයා තුල සත්වයාගේ හදවතේ ඇනී තිබෙන තණ්හා උල නිසා ඇති වෙච්ච තුවාලයක් තමයි මේ රූප ස්කන්ධය. එහෙම හිතාගන්නයි තියෙන්නේ. ඉතින් මේක අන්න වෛද්‍යවරයා කියන මේක අනිත්‍යයි. අර ඉදිමුම මේක Tamanට අයිති දෙයක් නෙවෙයි මේක නිත්‍ය දෙයක්ුත් නෙවෙයි. මේ ඉදිමුම අර යම්කිසි රෝග හේතුවක් නිසා ඇති වෙච්ච එකක්. ඔන්න එතකොට අපි මේ උත්සාහ කරන්නේ අර අර කියාපු 11 ආකාරය අර්ථවත් කරගන්නයි අපේ පමණින්. අනිත්‍යතෝ මේක අනිත්‍ය දෙයක් වෛද්‍යවරයා කියලා කියනවා මේක ශරීරයේ අනිත්‍ය දෙයක් අර තණ්හා උල ඇනිලා ඇතිවෙච්ච මේ ඉදිමුමක් විතරයි මේක. ඊළඟට දුක්ඛතෝ මේක පැසවන්න පැසවන්න මේක දුක් දුක් ගොඩක්. ඊළඟට රෝගතෝ මේක තනිකර ලෙඩක්. රෝගියක් වශයෙන් බලන්නේ කියලා තියෙනවා මේ රූපස්කන්ධය. අනිත්‍ය වශයෙන් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඉනාට ගණ්ඩතෝ gaduwak මේක gaduwak gaduwak කියලා කියන්නේ දන්නවනේ පැසුණු තුවාලයක් gaduwak සල්ලතෝ මේක යට තියෙන්නේ සල්ලක් සල්ල කියන්නේ උලක් එහෙම නැත්නම් කටුවක් සල්ලතෝ අගතෝ මේක මහා ව්‍යසනයක් කරදරයක් ආබාධතෝ මේක ලෙඩක් පරතෝ මේක Tamanට අයිති දෙයක් නොවේ අර උල නිසා ඇතිවෙච්ච දෙයක් මේක ඉදිමුමක් පළවකතෝ මේක බිඳිලා යන දෙයක් මේ පැසුණු තුවාලය කොයි වෙලාවක හරි පුපුරලා යනවා අමුසෝනේදී හරි ඒක හොඳට දකින්න පුළුවන් නේ උද්දමාතක විනීලක අවස්ථාවේ. මේ ශාරීරිය හුඟාක්ම මහත් වෙන ස්පුෂ්ටිමත් වෙන අවස්ථාව තමයි කෙනෙක් අන්තිම හුස්ම හෙළුවට හෙළුවට පස්සේ දවස් කීපයක් යනකොට තමයි හොඳම පුෂ්ටිමත් ස්වරූපය දකින්න පුළුවන් ඉන්නේ නිල් පාටට. එහෙම වෙලා පුපුරලා යනවා. අන්න පළවකතෝ බිඳිලා යන දෙයක්. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ මේක තමන්ගේ අයිති දෙයක් නෙවෙයි. පළවකතෝ ඉඳන් බිඳිලා යනවා. පළවකතෝ ශුන්්‍යතෝ. මේක හිස් දෙයක්. අන්තිමට මුකුත් ඉතුරු වෙන්නේ අනත්තතෝ ආත්මය කියලා මමයේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. අට ටික තන තන විසිරලා තියෙනවා. අන්න අර පුපුරපු එක එහෙම අනිත් සතුන්ට ආහාර වෙනවා. දිය වේල පොළවට එකතු වෙනවා. ධාතු හතරට එකතු වෙනවා. ඔන්න ශරීරයේ කතන්තරය එතකොට අපි අර උපමාව එකතු කරගත්තොත් අර උලක් ගැනීම නිසා සත්වයා ධර්මයේ සඳහන් වෙනුනේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසායි සත්වයා මේ සංසාරේ ගමන් කරන්නේ එතකොට අවිද්‍යාව කියන යන්ධකාරය තුල, ඒ නොදැනීම තුල, ආර්යස නැතිවීම තුල තෘෂ්ණාව තෘෂ්ණාවෙන් මේ ශරීරය ශරීරයක් පතනවා. මේ ශරීරයක් පතනවා තෘෂ්ණාව ප්‍රහීන නොකන තාක් යම් කිසි තැනක ඒ කර්ම ශක්තියින් තුලින් ශරීරයක් ඇති කරනවා. ඔන්න ඒ ශරීරයේ කතාව. ඒ ශරීරයත් වගේම තමයි අනිකුත් දේවල්. ඒක නිසා බුදුරජාන් වහන්සේ මේ පංච පාදානස්කන්ධය පිළිබඳවම අන්න අර 11 ආකාර සම්මර්ෂණයක් දක්වනවා. ඒකට අපිට මෙන්න මේකට උපකාර කරගන්න පුළුවන් මේ මාගන්ති සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දක්වූ උපමා දෙක ප්‍රධාන උපමා දෙක. කක්කුෂ්ඨ රෝගියාගේ උපමාව. රෝගියා කියලා කියන්නේ එතකොට යථා තත්වයේ නෙවෙතන විපරීත තත්වයක්. ඒ විපරීත පුද්ගලයාගේ ඒ කය විපරීත නිසා තමයි අර දුක් වේදනා දෙන ගින්න ගිනි අඟුරු වල සැප වේදනා දෙන දෙයක් කියලා විපරීත සංඥාවක් ඇති කරේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ශරීර කූඩේ ආශ්‍රය කරගෙන ලෝකයා පංචකාම සම්පත්තිය ඔස්සේ දුවන්නේ අන්න අර කියාපු විපරීත ඒවා කාමයන් කවදාත් දැවිලි තැවිලි ස්වභාවය ඇති දේවල්. නමුත් සත්වයාට ඒක වැටහෙන්නේ නැත. අර කුෂ්ඨ රෝගියාගේ විපරීත සංඥා වගේ දෙයක් කියලා. ඊළඟට අර අන්ධයාගේ කතාව තුලිනුත් අපිට පේනවා අන්ධයා කපටි පුද්ගලයා තෙල්කුණු තැවරුණු පැල්ලන් ගැසුණු වස්ත්‍රයක් ගෙනත් දෙනවා. මේක තමයි හොඳ සුදු වස්ත්‍රය පිරිසිදු වස්ත්‍රයක් කියලා. ඒ තැනත්තාක පෙරව ගන්නවා. පෙරවගෙන මගතොටේ යනවා. අන්න ඒ වගේ තමයි මේ මෙතෙක් කාලයක් සංසාරයේ සත්වයා මේ පංච උපාදානස්කන්ධය කරගහගෙන ගියේ. ඒකයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ භාරාහවේ පංචක්ඛන්දා භාරහාරෝච පුද්ගලෝ භාරා දානං දුඛං ලෝකේ භාර නික්ඛේපණං සුඛං භාරාහවේ පංචක්ඛන්දා මේ පංච උපාදානස්කන්ධයේම බර ගොඩවල් පහක් භාරා හවේ පංචක්ඛන්දා භාරහාරෝච පුද්ගලෝ මේ භාරය අරගෙන යන පුද්ගලයා 아무튼 මෙතන සමහර කෙනෙක් ආත්මය හැටියට සලකන ඒක වැරදි පුද්ගලයා කියලා කියන්නේ මෙන්න මේ මේ නම් නැති තැනැත්තා මේ පංචස්කන්ධ කොටකට යම්කිසි සම්මුති නාමයක් දෙනවා මේ පින්තුන්ට අමුතුවෙන් කියන්න නිදර්ශන අවශ්‍ය නැහැනේ යම්කිසි නාමයක් දෙනවා මේ පංච උපාදානස්කන්ධය. ඉතින් ඒ පුද්ගලයා ඒ පුද්ගලයා හැටියට අපි හඳුන්වනවා මේ ගොඩවල් පහ. ඒකයි කියන්නේ බාරාහවේ පංචස්කන්ධා බාරහාරෝච පුද්ගලෝ. පුද්ගලයා තමයි මේ බාරවල් ගොඩ පස් මේ ගොඩවල් මේ පස් ගොඩ මේ ගොඩවල් පහ දරාගෙන ඉස්සගෙන යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන භාරා දානං දුකං ලෝකේ. මේ භාර පහ ඇද ගැනීම ඒවා අල්ලාගෙන සිටීම දුකක් ලෝකේ. භාර නික්ඛේපණං සුඛං. මේ බර පහ, බොඩවල් පහ අතහැරීම සැපයක්. අන්න එතකොට අර මෙතන කියාපු ආරෝග්‍ය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ ශාරීරිය අර බෙහෙත් හේත් කරලා නිරෝගී බව නෙවෙයි ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තිබෙනවා අන්න අර පංච උපාදානස්කන්ධයේම රෝගයක් ගඩක් උලක් ඒ ආදී වෙසනයක් නම් ඒක අතහැරී අවස්ථාව තමයි නියම ආරෝග්‍යයක් නියම සැපයක්. ඒ අතහැරී අවස්ථාව කියලා කියන්නේ අන්න අර රහතන් වහන්සේලා ඵල සමාපatti අවස්ථාවේ මේ පංච උපාදානස්කන්ධයෙන් සිත මුදාගෙන ඒ වායින් සිත මුදාගෙන නිර්වාණය කියලා අපි මේ කියන සංසිඳීම් සුවය අන්නේ සංසිඳින් අජ්ජත්තම් රූපසන්ත චිත්තෝ කියලා සඳහන් වෙන්නේ අධ්‍යාත්ම ශාන්තිය වශයෙන් දැක්වෙන්නේ. අන්න අර බරගොඩවල් පහ බිම තැබූ අවස්ථාවයි. භාරනික්ඛේපණං සුඛං. ඉතින් ওই මාර්ගඵල අවස්ථාවේදී ඇතම් කෙනෙකුට බරගොඩක් බිම තැබුවා වගේ එකයි අතීතයේත් ওই ධර්ම කතාවල සඳහන් වෙන්නේ. ඕහිත භාරෝ රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජන ඔය ආදී වශයෙන් සඳහන් වෙනවා. පංචස්කන්ධ බර බිම බහා තැබුවා. ඒ වගේම <clears throat> භව සංයෝ භවයට බැඳිලා තිබෙන ඒ භව කොපු අනිත් පැත්තට හැරෙව්වා. පරික්ෂින ඊළඟට අන්නේ විදිහට මේ භව සංයෝජනෝ අනුපත සදත්තෝ කියලා කියන්නේ නියම තැනට පැමිණියා. ඉතින් නිවන කියලා නිවන සැපේ හැටියට දක්වන්නේ අන්නේ අවීදිත සුඛයක් වශයෙන් දක්වන්නේ. මේ පංච පාදානස්කන්ධයෙන් සිත මෑත් කරගත්තු අවස්ථාව ඒකම තමයි තණ්හාව. දැන් ඔය තණ්හාව නැති කළ තණ්හා කියන පිපාසය. තණ්හා පිපාසය ඇති තාක් තමයි සත්වයා මේ භවයෙන් භවයට රූපකයක් සියුමෝ රළු හෝ රූපකයක් තනාගෙන මේ සංසාරේ ගමන් කරන්නේ පංචකාම සම්පත්තිය විදිමින් බුදුරජාන් වහන්සේ පෙන්වු කරනවා එතකොට ලෝකයා ඉහළින් ගන්න. දැන් අර මාගන්ධිය බ්‍රාහ්ම පරිබ්‍රාජකයා බුදුරජාන් වහන්සේට ඒ කාලේ ව්‍යවහාර වුණු දැන් උච්ඡේදවාදියා කියලා බුදුරජාන් වහන්සේට නිග්‍රහ කළ ඇතැම් ප්‍රමුණන්. ඒ වගේම භූනහු කියන වචනේ යොදන්නේ ඒ භවය විනාශ කරන. ඒ අය භවය හැටියට පැවැත්ම ලොකුවට ගන්න අය නිසා අර රූප, සද්ද ආදී පිළිබඳව අසීමිතව ඒවා ඔසේ දිවිය යුතුයි කියන දෘෂ්ටිය අය අරගෙන තිබෙන්නේ. ඒවා පිළිබඳ යම්කිසි පාලනයක්, සංවරයක් කිරීම වැරද්දක් හැටියට අය සැලකුවේ. නමුත් බුදුරජාන් වහන්සේ මේ අවස්ථාවේ මාගන්ධියට පෙන්ලා දුන්නා. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒ ඉන්ද්‍රිය ආරම්මන ඒවා පිළිබඳව යම් සංවරයක් ඇති කරගෙන ඒවායින් සිත මුදාගත්තු අවස්ථාවේ තමයි නියම සංසිඳීම තියෙන්නේ. එතකොට අර පංචස්කන්ධය ගැන ප්‍රකාශ කරනකොට බරගොඩවල් පහ බිම තැබූ අවස්ථාව නිවන හැටියට දක්වන්න වගේ ඇතැම් අවස්ථාව මේ නිවන සඳහන් වෙනවා සලායතන නිරෝධ නමින්. මේ ආයතන 6 මේ ආයතන 6 ක්‍රියාත්මක වෙන්නේ අසත් රූපයක්, කනත් ශබ්දයක්, නැහැයත් ගඳ සුවඳත්, දිවත් රසත්, කයත් ස්පර්ශත්, මනසත් ධර්මත් කියලා කියන මෙන්න මේ දෙකක් අතර ආයතනයක් තිබෙනවා. මේ ගනුදෙනුවක් තිබෙනවා මෙන්න මේ ඉන්ද්‍රියත් අරමුණත් අතර. මේ ගනුව දෙනුව තුලින් තමයි තණ්හාව, උපාදාන, ආසාවල් වඩන්. එතකොට යම් අවස්ථාවක ඒවායේ අනිත්‍යතාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අර කියාපු 11 ආකාරයට ඒවා සම්මර්ෂණය කිරීම කියලා කියන නුවණින් සලකා බැලීම තුලින් යම් කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීම ඇති කර ගන්නවා. ඒකයි බුදුරජාන් වහන්සේ මාගන්තියටත් කිව්වේ අර යම් අවස්ථාවක ඔබට ඇස් පහළ වුණා නම් අර තමාව රැවටු. ඒ කපටියා මේ කිලිටි වස්ත්‍රය හොඳ වස්ත්‍රයක් කියලා දුන්න කපටියා ගැන තරහක් ඇති වෙනවා. එයා මරන්න තරම් හිතෙනවා. අන්න ඒ වගේ මෙතන කවුද කපටියා? හිතම චිත්ත මේ සිත විසින් මාව මෙතෙක් කාලයක් තාට්ටලා තියනවා නේද කියන අවබෝධයයි එතකොට ඒක තුලින් එන්නේ ඒ සිත කියලා කියන්නේ මොකද මේක චිත්ත මේක විචිත්‍ර දෙයක් මේ සිත කියන එක. මේ සිත තරම් විචිත්‍ර දෙයක් නැtei කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ලෝකේ නොයෙකුත් විචිත්‍ර දේවල් විසිතුරු දේවල් තිබෙනවා. නමුත් සිත තරම් විසිතුරු දෙයක් නැහැ. අන්නේ විසිතුරු සිතට තමයි එතකොට ලෝකයා රැවටිලා ඉන්නේ. මේවා හොඳ හැටියට, සුබ හැටියට දැන් ඔය විපරීත සංඥා කියලා දක්වන්නේ අනිච්චේ සුඛං. අනිත්‍ය පිළිබඳ අනිත්‍ය දේ නිත්‍ය හැටියට පෙන්눔 කරනවා. මේ විසිතුරු සිත දුක් සහිත දේ සැප හැටියට පෙන්눔 කරනවා. මේ විසිතුරු සිත අසුබ දේ සුබ හැටියට පෙන්눔 කරනවා තමාගේ නොවන දේ තමාගේ හැටියට පෙන්눔 කරනවා මේ විපරීත සංඥාවල් තුල ලෝකයා සංසාරයේ වඩමින් යනවා කොට යම් අවස්ථාවක මේ ත්‍රිලක්ෂණය ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගන්නවා වගේම අසකන නාසය දිවකය මන කියන ඒ ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රියනොත් ඒවාට අදාළ ඒවායේ අරමුණු රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවායේ අනිත්‍ය ස්වභාවය ඒවායේ ආස්වාද රහිත බව හරියාකාර තේරුම් අරගෙන ඒවන් හිත මුදාගත්තු අවස්ථාව නිවන හැටියට යම් තැන්වල දක්වනවා ඒක තමයි ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකයෙන් එතර වුණු අවස්ථාව. ඒ අවස්ථාවේ විමුක්තිය නම් මේ ශාසනයේ පරමාර්ථය. නිදීම නම් පරමාර්ථය. 아무තු සදාකාලික පැවැත්මක් නොවේ. මෙතන බුදුරජාන් වහන්සේ පෙන්눔 කරන්නේ භවයේ ඒකාන්තයෙන්ම තනිකරම දුක් ගොඩක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතං කියලා ලෝකය දුකෙහි පිහිටලා තිබෙන්නේ දුක ලෝකෙහි පිහිටලා තිබෙන්නේ හරියට පියම්පත් දෙකක් එකකට එකක් වැහෙනා වගේ දුක ගැන කතා කරලා ඉවරනකොට ලෝකය ගැන කියලා ඉවරයි ලෝකය ගැන කතා කරලා ඉවරනකොට දුක ගැන කියලා ඉවරයි පියම්පත් දෙකක් වගේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ ලෝකය දුකෙහි පිහිටලා තිබෙනවා ලෝකයේ දුකෙහි පිහිටලා තියෙනවා දුක ලෝකෙහි පිහිටලා තිබෙනවා. ඔන්න ඕකයි එතකොට යථා තත්ත්වය. නමුත් ලෝකයා ඒක අවබෝධ කරගන්නේ නැහැ. අර පැවැත්ම පිළිබඳ මාගන්ධිය වගේ මේවායේ අසීමිතව මේවාට රුකුල් දිය යුතුයි කියන සංකල්පයයි තියෙන්නේ. භවය වඩන, භව දෘෂ්ටිය වඩන දර්ශනයි ලෝකයේ හැමතැනම තියෙන්නේ මේ සදර්ශන අතර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා භව නිරෝධය පිළිබඳ සංකල්පය භව නිරෝධෝ නිබ්බාන කොට භවය මේ පැවැත්මේ නිරුද්ධ කිරීමමයි බුදුරජාන් වහන්සේ මෙතන නිවන කියලා දැක්ුවේ ඒ අවස්ථාව මෙලොවම දිත්තේව ධම්මේ කියලා කියන්නේ මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගත හැකි තත්ත්වයක් ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුලින් අන්න අර කියාපු අධ්‍යාත්ම ශාන්තිය කෙනෙකුට මේ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව සදාකාලිකම පැවැත්මක් 아무තු නිවන් ලොවක් නෙවෙයි ඉතින් මෙන්න මේ කාරණා වලට අපට උපකාර කරගන්න පුළුවන් මෙන්න මේ මාගන්ධිය සූත්‍රයේ දක්වූ උපමා දෙක කෙනෙකුට හිත අලවන දේවල් නෙමෙයි මේ කුෂ්ඨ රෝගියා පිළිබඳ උපමාව. නමුත් බුදුරජාන් වහන්සේ ඒක දැඩි ලෝකයාට කාවක් දන්නයි මේ දක්වේ අපි නිරෝගී කියලා කියන පුද්ගලයන් පවා බුදුරජාන් වහන්සේගේ සංකල්පයට අනුව අන්නර පංචකාම සම්පත්තියට ඇදිලා යනවා නම් කුෂ්ඨ රෝගියෙක් හැටියට අපිට ගණන් ගන්න වෙන්නේ. ඒක නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන්න කරනවා ඒවා අවබෝධය තුලින් අවබෝධ ශක්තිය තුලින් තේරුම් ගත්තනම් එතකොට අර යථාර්ථයේ තේරුම් ගත්තනම් ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඒවායින් සිත මුදා ගැනීමයි එතන නියම නිරෝගී බව. ඒකමයි ලොකුම ලාභය. එතකොට ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. ඊළඟට ඒකට මාර්ගයයි ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අට්ඨංගිකෝච මග්ගාණ මාර්ග අතුරෙන් ඒක එක් එක් ඒ ආචාර්යවරුන් නොයෙකුත් විදිහේ මාර්ග දක්වනවා මේකෙන් මේ අමෘතයට යනවා කියලා. අතීතයේ ඉඳලම බුද්ධ කාලයට කලින් ඉඳලම හැම දිනාම අමෘතයක් ගැන කතා කළා. අමෘතය කියලා කියන්නේ නොමැරී සිටින තැන සදාකාලික පැවැත්මක් හැටියට අය සංකල්පනය කළේ පරිකල්පනය කළේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ අමෘතය කියලා කියන්නේ අමුතු පානයක් නෙවෙයි. සදාකාලික පැවැත්මක් ලබා දෙන පානයක් නෙවෙයි. මොකොත් පැවැත්ම හැමතැනම. පැවැත්මක් තිබෙනවා නම් එතන ජාති තිබෙනවා, ජරා තියෙනවා, ව්‍යාධි තියෙනවා, මරණ තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ මේවායින් තොර පැවැත්මක් කොතනකවත් නැහැ. කිසිම විශ්වයක කිසිම තැනක් නැහැ. ඒ නිසා ඒ තනිකරම පැවැත්ම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වා වදාලා. එතකොට මෙන්න මේ භවය නිසා භව නිරෝධයම භවය නිරුද්ධ වීමමයි මෙතන බුදුරජාණන් වහන්සේ නිවන නිවීම හැටියට දැක්ුවේ. මේ භවය තනිකර ගින්නක් හැටියටත් දැක්ුවා. මේක උපාදාන කියලා කියන්නේ අල්ලා ගැනීම තුලින් මේ තණ්හා පිපාසය තුලින් සත්වයා අල්ලා ගැනීම වලින් මේ දුක් ගිනි රාශියක් මවමින් යන ගමනක් මේ සංසාර ගමන. එතකොට මේ මේ නිදීම මේ මේ ජීවිතය තුළම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ශාන්ත ප්‍රණීත හිමීමක් හැටියටයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒක අර පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන් අර විදියට භාවනාවට නගලා අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් ඒක සිතට කාවද්දගෙන ත්‍රිලක්ෂණය දැඩිව දියුණු වුණ අවස්ථාවේ යම් කිසි මේවා පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. අර කුෂ්ඨ රෝගියා කුෂ්ඨ රෝගියාට සුව වුණාට පස්සේ තවත් කුෂ්ඨ රෝගියෙක් දැකලා ඊට ඇල්මක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම මේ බෙහෙත් පිළිබඳ වැල්මක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම ඒ ස්වාභාවික తත්වයේ යථාර්ථය හැටියට බුදුරජාන් වහන්සේ දක්වන්නේ නිවනයි. විපරීත තත්වයක් හැටියට දක්වන මේ සංසාර පැවැත්ම ඒකයි බුදුරජාන් වහන්සේ සතර දුක් කෙලවර කිරීම ගැන නිතර ප්‍රකාශ කරන්නේ. නමුත් මෙන්න මේ දෘෂ්ටිය මේ දර්ශනය බොහෝ දිනාට අප්‍රියයි. මොකද බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන තියෙන මේ ලෝක වර්ධන ලඟක් හරිය ඉන්නේ. ලෝකයේ වැඩිම ගැනයි කතාව. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ලෝකයේ වැඩිම කියන්නේ සොහොන් වැඩිවීමක් කටසි වඩ්ඩිතා මෙච්චර කාලයක් සංසාරේ අපි කරලා තියෙන සොහොන් වැඩිවීමක් කටසි වඩ්ඩිතා දීර්ඝ කාලයක් අනන්ත බුදුරජාන් වහන්සේගේ අනුමතග්ග සූත්‍ර ආදී දක්වනවා මහා හිතා ගන්නත් බැරි විදිහේ මහා පුදුම උපමා වලින් මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති එකම කෙනෙක් එකම සතෙකු තම මව්මල දුකට වෙනම හැඬු කඳුලේ බිඳුවලට ඔය ආදී වශයෙන් කියවෙන්නේ මේ මුළු මහත් සාගරවල ජලය අඩු වෙනවා වගේ දීර්ඝ කාලයක් සංසාරී ඉපදෙමින් මැරෙමින් ගමන් කරලා තිබෙනවා. ඒකට මේ මේ මේ දීර්ඝ පැවැත්ම තුල ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත්. ඒකට මේන් මිදීමම ලෝකයා බලාපොරොත්තු වෙන්නේ දුක නැති කර ගැනීම නම් බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා. භවය භවයෙන් නිදුණු අවස්ථාවේ භව නිරෝධය භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ අවස්ථාවේ නියම සංසිඳීම් සුවය ලැබෙන්නේ. ඒක අවේදිත සුඛයක් හැටියට දක්වන්නේ ඒකයි. එතකොට නමුත් ලෝකයා අර ලෝක වර්ධනලා කල්පනා කරන්නේ මේ ලෝකයේ වැඩිම පිළිබඳවයි. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන නසියා ලෝක වර්ධනෝ ලෝක වර්ධනයක් වෙන්න එපා කියලා කියනවා. ලෝක වර්ධනයක් වෙන්න එපා. ඒ වෙනුවට මෙන්න මේ භවයෙන් මිදීම ගැන කල්පනා කරන්න. දුකෙන් මිදලා භවයේ ඉන්න බෑ. දුකෙන් මිදුණොත් එකම භවයක් ඉවරයි. ඒ දෙකම තියාගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අර අවබෝධය ඇස් පහළ වුණු අවස්ථාවේ ඇස් පහළ වුණු අවස්ථාවේ මේ පංච උපාදානස්කන්ධයම සුභ වශයෙන් සැප වශයෙන් පෙන්නුවේ හිතයි. හිත පිළිබඳවයි කලකිරීම. මේ සිතින් මේද නැති සිතින් නේද මෙච්චර කාලයක් මාව මේ රවට්ටලා තිබෙන්නේ. එතකොට අර ඒක ඒ අවබෝධය ඇති වෙන්නේ ප්‍රඥාවෙනුයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ප්‍රඥාව කරා යන මාර්ගයක්. අපි ඒක නිසා තමයි ඔය පළමුවෙනි අංගයේ හැටියට මේ පින්නතුන් දන්නවා සම්මා දිට්ඨියෙන් ඇරඹෙන්නේ, හරි දැක්මෙන් ඇරඹෙන්නේ. ඒ හරි දැක්මානුව හරි සිතුම් පැතුම් ඇති වෙලා ඒ අනුව ක්‍රියාත්මක වීමයි ඊළඟට මේ පෞරුෂය සම්පූර්ණ පිළිබඳ පරිවර්තනයක් එතන පෙන්눔 කරන්නේ. ඒ හරි දැකුම් හරි දැකුම් යම් ප්‍රමාණයකට සම්පූර්ණ වෙනකොට හරි සිතුම් පැතුම් වලට ඒක හැරෙනවා. ඒ අනුව හරි වචන නිවැරදි වචන පිටවීම ඊළඟට ඒ අනුව ඒ ක්‍රියාවට නැගීම තමයි සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් තිබෙන්නේ. ඒ සඳහා යොදන උත්සාහය සතිය සම්මා වායාම සම්මා සති අන්තිමේදී සම්මා සමාධි වශයෙන් දැක්වෙන පුද්ගලයාගේ ඒකාග්‍ර වීම ඔන්න විදිහේ සම්පූර්ණ පූර්ණ පරිවර්තනයක් බුදුරජාන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දක්වලා තිබෙන්නේ මේක ලෝකයේ තිබෙන ලෝක සම්මත අනිකුත්ය මේ කාලෙත් වෙන උකුත් මාර්ග තිබෙනවා ඒ සියලුම මාර්ග වලට වඩා පුදුම අන්දමේ මාර්ගයක් මෙතන බුදුරජාන් වහන්සේ පෙන්눔 කරලා තිබෙන්නේ මේ මාර්ගය තමන්ගේ චිත්තසංතානය තුළ වර්ධනය කරගත් යුතු එකක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එදිනදා ජීවිතය යම් ප්‍රමාණයකට දිනු කරගත්තා නම් ඒ මාර්ගඵල අවස්ථාවේදී අංග 8ම එක හිතක පහළ වෙලා ඒ ආර්ය මාර්ග ශක්තිය තුලින් තමයි ලෝකෝත්තර මාර්ග ශක්තිය තුලින් තමයි යම් කෙනෙක් මේ ලෝකයෙන් එළියට විසිරලා යන්නේ ලෝකෝත්තර தත්ත්වය කියලා කියන්නේ ඒකයි අන්න ඒකට ඕන වෙන්නේ එතකොට අර අන්තිමට ඒකට ඕන කරන බලවේගය මොකක්ද? සසර කල කිරීම නිබ්බිදා. ඒකයි බුද්ධ වචනේ ඇත්ත වශයෙන් අපිට බුදු වචනේ අන්තිම වශයෙන්ම අපිට පෙන්눔 කරන්නේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ තිබෙනේ තනිකරම මේ සසර කලකිරීම සඳහායි සසරින් පිළිමත ඇල්ම නැති කර ගැනීම සඳහායි නමුත් මේ ලෝකයා බලන්නේ අනිත් පැත්ත ලෝකයේ වැඩිම මේක අර මාගන්දියත් බැලුවේ මේවා පිළිබඳව යම් පාලනයක් සංවරයක් කරනවා නම් ඒක ඒකට අර භූනහු කියන වචනේ යෙදුවා නමුත් මෙතෙන්දී අපිට පෙන්වන්න බුදුරජාණන් වහන්සේ අනිත් සියලුම කිසිම දාර්ශනිකයෙක් පෙන්වුවේ නැති විදිහේ දෙයක් මේ ලෝකයා තුල තියෙන මේ බියට හේතුව වැරදි ආත්ම දෘෂ්ටියයි. මම මාගේ කියන දර්ශනය හිම්පිටිම වැරදි හේතයිද? මෙතන තියෙන ගොඩවල් පහක් පමණ මේ ගොඩවල් පහ පහට ආරෝපණය කරපු දෙයක් තමයි මම මාගේ කියලා කියන්නේ. එතකොට ඒක නිසා තමයි අර ඇස් පහළ වුණු අවස්ථාවේ ආර්ය ඇස පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මාගන්තියට Tamanට තේරෙනවා මෙච්චර කාලයක් මම මේ අල්ලගෙන හිටියේ රූපයම මම මාගේ කියලා අල්ලගෙන හිටියේ රූප ගොඩක් නේද? මමයේ මාගේ කියලා අල්ලගෙන හිටියේ වේදනා ගොඩක් නේද? මමයේ මාගේ කියලා අල්ලගෙන හිටියේ සංඥා ගොඩක් නේද? මමයේ මාගේ කියලා අල්ලාගෙන හිටියේ සංස්කාර ගොඩක් නේද? මමයේ මාගේ කියලා අල්ලාගෙන හිටියේ විඥාන කියලා කියන හිතවිලි ගොඩක් නේද? කියන අන්නේ අවබෝධය එනවා. හරියට අර අන්ධයා අස්සාවට පස්සේ මෙතෙක් කල මම මේ අල්ලගෙන හිටියේ කිලිටි තෙල් වැකුණු වස්ත්‍රයක් නේද කියලා හිතන්න වගේ අන්නේ ආර්යයස පහන් නාම තේරෙනවා මෙතන මමයේ මාගේ කියලා ගතිය යුත්තක් නැහැ. නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම යන රූප ගොඩක්. ඒකට ඉතින් මේ පින්නතුන් පොතිකුත් අහලා තියෙනනේ බුදුරජාන් වහන්සේ මේ මුළු මහත් ධර්මයේ ඒ පංච පාදානස්කන්ධය පිළිබඳ ධර්මයේ සම්පින්ඩණය කියලා දීපු ලස්සන උපමා අපි ලස්සන කියලා කියමු. සමහරුන්ට අවලස්සන වෙන්න පුළුවන් නමුත් ලස්සන උපමා පහක් තිබෙනවා. පේන පින්දූපමං රූපං වේදනා බුබුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥාන දීපිතාදිච්ච බන්දිමා ආදිත්‍ය බන්දු සූර්ය බන්දු ඒ භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරලා තිබෙනවා කියලා ඒ සඳහන් වෙන ඒ ධාතාවේ පේන පින්ඩූපමං රූපං මේ රූපේ අපි මේ ලොකුවට ලස්සනට පුම්බගෙන ජීවිත නිරෝගී බව ආරෝග්‍ය බව පෙන් ප්‍රදර්ශනය කරන්න ශක්තිය ප්‍රදර්ශනය කරන්න තරඟ කරන්න පාවිච්චි කරන මේ ශරීර කූඩුව තනිකර බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ පෙන පිටක් වගේ ওই පාලමක් ළඟට ගිහාම පේනවා ඔය කොටයක් එහෙම ඔය වැහි කාලෙක කොටයක් ළඟ එකතු වෙනවා අර කුණු වතුර ගලාගෙන යනකොට අර කුණු පන්දල් ගොඩ ඈතට පේන්නේ මේක ලස්සන සුදු පාට ගලක් වගේ සමහරවිට ශක්තිමත්යක් හැටියට පේනවා පෙන ගොඩ පෙන ගොඩ ඒ වගේම මේ අපි ගන්න ආහාර වලින් බත් පෙන කැඳ පෙන ඔක්කොම එකතු වෙලා මේ ශරීර කූඩුව ගෙතෙන අන්න රූපය පෙන බිනක් බව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා ඒක නිරන්තරයෙන් නැති වෙමින් නැති වෙන ওই මේ කාලේ සෛල කතාවෙන් කියන ඊටත් වඩා සියුම් මන්දමින් ශරීරය වෙනස් වෙනවා එතකොට ඒ රූප ගොඩ එහෙමයි වේදනාවත් ඒ වගේ දෙයක් එතකොට වේදනාවත් නිරන්තරයෙන් වෙනස් වෙන බව පෙන්වන්නයි මේ වගේ වහින අවස්ථාවක වතුරට වැටෙන දියබිඳු අර වගේ යන්න බුදුරජාන් වහන්සේ වේදනාව බුබුලු උපමා එළියේ ටිකක් බලනකොට පේනවා මේ බාලෙන් වැටෙන වතුර වැටෙනකොට අර බින්දු හැදි හැදි එහෙම බින්දිලා යනවා එතන එතනම අන්න වේදනා බුබුලු උපමා එදිනදා දකින්න පුළු උපමාව ඊළාට මරීචික උපමා සංඥා මේ සංඥාවල් ඇසකන නාස ආදියෙන් ගන්න අපි සංඥා ගන්න සංඥාවල් අර මුවා මිරිඟුවක් දැකලා ඒවව සිදුවන්න වගේ ඒවා මරීචි මිරිඟුවක් වගේ මිරිඟුව කියලා කියන්නේ මුවා රවට්ටන දෙයක් ඒ පායන කාලේ දර්ශනයක් අන්න ඒ වගේ දෙයක් මේ මුළු මහත් සංඥා ස්කන්ධයම බුදුරජාන් වහන්සේ මිරිඟුවකට උපමා කරනවා සංස්කාර සංඛාරා කදලූපමා සංස්කාර කියලා කියන අපි මේ චේතනා ශක්තියින් අපේ මේ ආසාවල් බලාපොරොත්තු චේතනා ඒ හැම එකක්ම අප තුලින් මේ මම මාගේ කියලා ඉස්මතු වෙලා අපි බලාපොරොත්තු ඇති කරගන්නවා චේතනා මේකුත් සැලසුම් කරනවා නොයෙකුත් අන්දමේ සැලසුම් කරනවා. ඒ සියලු බලාපොරොත්තු සමූහයම බුදුරජාණන් වහන්සේ කෙහෙල් කඳකට උපමා කරනවා. කෙහෙල් කඳක හරයක් නැතිව වගේ මේවා තට්ටු ගොඩක් විතරයි, මේවා පතුරු ගොඩක් විතරයි. කිසිම තැනක බඩේවත් නැහැ හරයක්. කෙසෙල් ගහේ බඩේවත් නැහැ හරයක්. අන්න ඒ වගේ කිසිම ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ මෙතන. ඒ සංස්කාර ගොඩ ඊළාට බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරින් දක්වනවා විඤ්ඤාණ ආයූපමංච විඥානං අන්‍ය අන්‍ය ආගමිකින් අන්‍ය ශාස්ත්‍රූන් ආත්මය හැටියට අන්තිමට ගිහින් අල්ලගත්තේ විඥානයයි නොපෙනෙන හිතයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ හිතම තනිකර මායාකාරී නැති දෙයක් ඇති හැටියට මවල පෙන්වන මායාකාරී හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන මේ විඥානය ඒකොට නැති වූ ආත්මයක් නැති වූ දෙයක් නැති වූ ආත්මයක් ඇත්ත වශයෙන් නැතත් ඇති හැටියට පෙන්눔 කරන දේ තමයි මේ අපේ විඥාණය. මම හිතනවා ඇයි ඒක නිසා මම එක්කින්නවා. මම හිතන නිසා මම එක්කින්නවා කියලා ওই විදිහට වැරදි දෘෂ්ටියට වැටෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මේක තනිකර මායාවක් විතරයි. විඥාණය එතකොට අනිත් අය ආත්ම හැටියට ගන්න විඥාණය පවා බුදුරජාන් වහන්සේ මායාවක් හැටියට පෙන්වුම් කරනවා. ඔන්න ඒක තේරුම් ගත්ත අවස්ථාවේ තමයි පූර්ණ විමුක්තිය ලැබෙන්නේ. එතකොට මේ පින්නකුන් කල්පනා කරගන්න ඕන. මේ දීර්ඝ සූත්‍රයක් අපි මේ අවස්ථාවේ ඉදිරියට ගත්තේ. මේක බැරෑරුම් ගැඹුරුයි කියලා හිතන්න. නරකයි මේ මේ කියන මේ සූත්‍රය කෙසේ වෙතත් මේ සූත්‍රයේ තියෙන උපමා ටික එදිනදා ජීවිතයට ලං කරගන්න පුළුවන්. කුෂ්ඨ රෝගී අපි අපටත් කුෂ්ඨ රෝගී හැදෙනවා. අපි කුෂ්ඨ රෝගී දැකලා තියෙනවා. අපාතරත් අන්ධයෝ ඉන්නවා. අපිට කොතිකුත් අන්ධයින් දැකලා තිබෙනවා. අන්න ඒ අයගේ චින්තන ක්‍රමයත් ඒ අයගේ අත්දැකීම් තුලත් අපිට ආරෝපණය කළ හිතලා බලනකොට අන්න බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලනකොට ඥාන්සයට පෙනී ගියේ අපිත් කුෂ්ඨ රෝගී හැටියට අපිත් අන්ධ හැටියට ඒකල් මේ ප්‍රකාශ කළේ එහෙම හිතාගෙන මේ ගැන අප්‍රසාදයක් ඇති කරගන්න නැතුව බුද්ධ වචනේ මේ අපි බලාපොරොත්තු වෙන විමුක්තිය නම් සැපය නර කියාපු පරම සැපය නම් පරම ආරෝග්‍ය බව නම් අන්න ඒක තියෙන්නේ මේ ධර්මය තුලයි කියලා අවබෝධය ශක්තිය තුලින් මේ ධර්ම මාර්ගය යන උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අද වෙනදා වගේ මේ වටිනා දවසේ Taman මේ යම්කිසි ශීලයක් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ පින්නතුන් දන්නවා අංග 8ක් තිබුණත් ඒක සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙහි සංකෘතිය වෙලා තිබෙනවා. ඉතින් සීලය ඒ දකින් ප්‍රධානයි. සීල කියන පදනේ මේ පිළිහිටලා මේ හැම එකක්ම කරන්න පුළුවන් වෙන. එතකොට අද දවසේ සීල තම තමන්ගේ මට්ටමින් සීලය පිරීමෙන් ඊළඟට ඒ වගේම ඒ අවස්ථානුකූල භාවනා ආදිය කිහිමේනේ සමාධියට අදාළ අන්දමින් සමාධිය දිනු කරගත්තා. දැන් මේ ධර්ම දේශනේ අතුපාර කරගෙන අර කියාපු ආකාරයට මේ ධර්ම මාර්ගයේ යාමට උපකාර වෙන සත්පුරුෂ කාරණා හතරක් දක්වනවා සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති කියලා සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන ධර්මය අහන්න ඕන යෝනිසෝ මනසිකාර කියලා කියන හරියාකාර චින්තනය ඇති කර ගන්න ඕන ඊළඟට ධර්මානු ධර්මයේ ප්‍රතිපදිය කියලා කියන මේ ප්‍රතිපදාවේ දෙන්න ඕන එතකොටයි මේ ධම්ම ඇස පහළ වෙන්නේ එතකොට මේ පින්නතුන් අද දවසේ මේ රැස් කරගත්තු කුසල ශක්තිය මේ ධර්ම දේශනාවෙන් ලබාගත් එක්කත් අර කියාපු ධම්ම ඇස පහළ කර ගැනීමට හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න දැන් මේ පින්නතුන් අවිචේ සිට සකනිටා දක්වා අපි හැමදෙනාම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණම වශයෙන් දැස් කරගත් කුසල සම්භාරය සාවිචේ සකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් ඇතොත් මේ අනුමෝදන් වීම තුලින් එයාගේ සංසාර දුක ඉක්මවලා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන කාර්යය කියන්නේ ස්ථාවතා චම්හි සම්පතං සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිत्वा රුචන්තු අමතං පදං ආකාසත්තා දිම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මඨා දීවානාගා මහිද්దికා दुःखपतारिणि दुःखाभयपतारिणि भया शोकपतारिणि शोकाहुन्तु सभे भानो दुःखपतारिणि दुःखाभयपतारिणि भया शोकपतारिणि शोकाहुन्तु सभे भानो ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාතිපාන පත්‍තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාතිපාන පත්‍තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාතිපාන පත්‍තියා සබ්බීතියෝ යවද්දන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඛානුභාවේන සදා සොත්ති භවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.